مجھ کو شاعر نہ کہو میر کہ صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی بھارت سنیما رسوت کر میور کی دھاگیا مدرسہ چلی مدرسہ چلی خدا کی ගීත අහන්න කැමති ආදරණීය ඔබ වෙනුවෙන් තමයි විවේකීරදා දවසේ මේ වෙලාව අපි මෙන් කරවා තබන්නේ මතුල සංජය වැඩසටහනෙන්. ඉතින් ගොඩක් දෙනෙකුට සතුටුයි කියලා අපිට මතක් කරලා තියෙනවා ලිපි ගණනාවකින්ම මොකද අපි දැන් ඔබ ඉල්ලන ගීත එක පෙළට ලබා දෙන නිසා වෙන්න ඕනේ. මම හිතන්නේ අපි හැම සතියකම උත්සාහ කරනවා ඒ ඔබ ඉල්ලීම් උපරිමයෙන් ඉටු කරන්න. ඒ නිසා අපිට ඉල්ලීමුත් වැඩි වෙලා තියෙනවා එක පැත්තකින්. අපි බලමු මේ ඉල්ලීම අපිට හැබැයි එක සතියකින් ඉටු කරන්න බෑ. ඒ නිසා සති කිහිපයක් ඉස්සරහට යයි ඔබේ ඉල්ලීම ඉටු කරන්න. හැබැයි අපි ඉටු කරනවා කියන බොහොම ආදරණීය අ, පොරොන්දුව ලබා දෙන්න කැමතියි. ඉතින් අ, අදත් එහෙම ඔබ ඉල්ලපු ගීත සහ තවත් අ, ಭಾರತ සිනමාවේ බොහොම ආදරණීය ගීත පෙළකින් තමයි අපේ ගීත පෙළගැස්ම සැකසී තිබෙන්නේ. ඉතින් මේ රසය මිහිර විඳ ගන්න ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රස විඳින ආදරණීය ඔබට බොහොම آدر ورمو نی اتر بھارتی میگ گیتا مرد سنجو رے خوب رائے گئے پیار آخو سے جتایا تو برا رحمان گئے اپنے گجرے کے ہر ایک پھول کی تعریف سنی اپنے گجرے کے ہر ایک پھول کی تعریف سنی زخم دل ہم نے دکھایا تو برا مان گئے پیار آنکھوں سے جتایا تو برا ආයි මිලන් කිබේලා චිත්‍රපටයෙන් අපි උපුටා ගත්තේ 1964 වසරේ තිරගත වුණු ෆිල්ම් යුග් චිත්‍රපට පින්වෙන් ජේ ඕම් ප්‍රකාශ් නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා මෝහන් කුමාර් සංගීතවත් කලා ශංකසා ජයකිෂන් දීපද රචකයා හස්රත් ජයපුරී මොහම්මද් රෆි ගීතේ ගායනා කළා ප්‍රධාන චරිතය රාජේන්ද්‍ර කුමාර් වෙනුවෙන් රාජේන්ද්‍ර කුමාර් සෛරබානෝ සමග ධර්මේන්ද්‍ර ප්‍රධාන චරිත නිරූපණය කළා ආයමිලන්ගේ වේලා චිත්‍රපටයේ. මිතුරනි 1958 වසරේ තිරගත වුණු කලාපාණී චිත්‍රපටයෙන් තමයි මේ රංගන ශිල්පියා විශිෂ්ට රංගන ශෛලියක් ඉදිරිපත් කරමින් Tamanගේ වංගන ජීවිතය ආරම්භ කරන්නේ. ඒ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් 1958 වසරේ හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය පවා ඔහුට දිනා ගන්නට හැකියාව ලැබෙනවා. ඉන්පස්සේ 1961 වසරේ තිරගත වුණු අමර්ජිත් අධ්‍යක්ෂණය කරන ලද හන්දෝන චිත්‍රපටය මේ සිනමාකරුවාගේ ජීවිතේ තවත් අලුත් සංදිස්ථානයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සොහොරාවන විජය ආනන්ද විසින් තිර රචනා කරන ලද මේ චිත්‍රපටයේ මේ නිර්මාණකරුවා මේජර් වර්මා නැමැති හමුදා නිලධාරීවරයෙකුගේ චරිතය සහ මහේෂ් නැමැති සාමාන්‍ය අයෙකුගේ චරිතය දීප්ත චරිතයක් විදිහට ඔහු රංගන දායකත්වය ලබා දුන්නා. මේ අසහාය රංගන ශිල්පියා තමයි දේවානන්ද. දේවානන්ද සමගින් ආශා පරේක් රංගන දායකත්වය ලබා දෙන ගීතයකටයි අපි යන්නේ. 1971 චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ නාසිර් හුසේන් සංගීතවත් කලා ශංකසා ජයකිෂන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර میں گیتے گانا کرن لتا منگیشکر آشا پر ویک فلم نے چترپٹ لیے කාලේ පෙරගත වුණු මේ සීමා කියන හින්දි චිත්‍රපටය ඇතුළත් වුණු මේ "තු प्यार का सागर" කියන ගීතය මම හිතන්නේ ඔබට මතක තියෙනවා නම් ඒ වගේම 1969 වසරේ පෙරගත වුණු "एक फूल दो माली" චිත්‍රපටය අඩංගු වුණු "तुझे सूरज" කියන ජනප්‍රිය ගීතය ඔබට මතක නම් මෙන්න මේ ගීත දෙකේ ජමනිකාවන් වල පෙනී සිටි රංගන ශිල්පියා රසිකයන්ගේ හද බැඳගත් රංගන ශිල්පියෙකු බවට පත් වුණා. විශේෂයෙන්ම ලලිත මහත්තයා ඔහු මේ ජනප්‍රිය සිනමාවට වඩා සම්භාව්‍ය සිනමාවේ මතකයේ රැඳුණු රංගන ශිල්පියෙක් චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට ප්‍රකට කෙනෙක්. ඒ වගේම තමයි අර ಭಾರತ සිනමාවේ මේ කඩවසම් නළුවාගේ ස්වරූපයෙන් බැහැර වුණු සාමාන්‍ය පිනමකින් යුතු රංගන ශිල්පියෙකු විදිහට තමයි ඔහු පිළිබඳව කතා බහ කරන්නේ. ඔහු තමයි බාලරාජ් සහනි. ඔහු සමග වෛජන්තිමාලා රංගන දායකත්වය ලබා දෙන මේ ගීතයට ඔබ සැම සමගින් 1957 කප්පුත්ලි මාසන් මූවිස් වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ අමියා චක්‍රබෝධි සංගීතවත් කළේ ශංකර සජායකිෂන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතය ගායනා කරනවා බාලරාජ් ශහනි වෙනුවෙන් කප්පුත්ලි චිත්‍රපටයේ සුදීර් සේන ہی ہے پیار کی راہی بدل گئے منزل وہی ہے پیار کی راہی بدل گئے سپنوں کی محفل میں ہم تم نئے سپنوں کی محفل میں ہم تم نئے منزل وہی ہے پیار کی ہی بدل گئے منزل وہی ہے پیار کی راہی بدل گئے آدمی گائے گی داستا موسم تھا وہ بہار کا دل تھے مچل گئے سپنوں کی محفل وے ہم سن منزل وہی ہے پیار کی راہی بدل گئے سکے میرے چھپ نہ سکے میرے راز نغموں میں گھلنے لگے روکا تھا پھر بھی یہ دل پہلو بدلنے لگے یہ دن ہی کچھ عجیب تھے جو آج کل گئے سپنوں کی محفل میں ہم رہے وہی ہے پیار کی راہی بدل گئے وہی ہے پیار کی راہی بدل سوند پونی پون ہم رنگیری پر මම නිසා ජනප්‍රිය තරුවක් බවට පත් වුණු සෛරා බානු රංගපාන චිත්‍රපටයක ගීතයක් අපි ඔබට අහන්න ලබා දෙන්න කැමතියි. ජනප්‍රිය පැරණි රංගන ශිල්පිනියක වූ නසීම් බානු තමයි ඇගේ මව විදිහට සැලකන්නේ. සෛරා බානු සමගින් නවීන් රංගපාන මේ ගීතය වික්ටෝරියා 203 චිත්‍රපටය ඇතුළත තුමු ගීතයක්. නිෂ්පාදනය කොට දක්ෂණය කළේ බ්‍රිජ් සංගීතවත් කළේ කල්යාණ්ජී ආම්ජී ගීපද රචකයා ඉන්දීවර් මේ ගීතේ ගායනා කරනවා මන්නා ඩේ සමග මහේන්ද්‍ර කපූර් චිත්‍රපටයේ ප්‍රාන් සහ අශෝක් කුමාර් වෙනුවෙන් තමයි මේ මන්නා ඩේ සහ මහේන්ද්‍ර කපූර් මේ ගායනය ඉදිරිපත් කරන්නේ නවින් නිශ්චල් සමග සෛරබානෝ ප්‍රධාන චරිත නිරූපණය කළා ہارے بنتھ ہارے بچارے فنت ہارے سکھ پوچھ پوچھ کر ہارے ہنتا لے کی چاپی لے کر فرتے مارے مارے یہ رہا میں دیوانہ یہ مکانا دونوں مل کے گائے گانا اور حکینہ خود ہاں۔ رک جانا سہارے دیکھو پوچھ پوچھ کر ہارے سبھی کم کہاں پہ چھپا ہے تو بتا دے سبھی کم کہاں پہ چھپا ہے وہ کچھ بتا دے وہ تو نکلا بڑا بے وفا ہے بہت سارے جنک ہار پھوٹ پھوچ کر ہارے بتا دیک ملتا نہیں ہم ائےرائے تم سے ہی ٹکرائے آئے تو بولو نچھ پتا چل راجا پاپے نے بھی بجا دیا باجا تو بے چارے پہ نارے پوچھ کر ہار ہے گھوٹالا انتریامی تم نے کیسا کیا ہے گھوٹالا وہ دے دی چابی پر دیا ہے نہیں ہم کو تالا گرمال ملے گا زیادہ گرمال ملے گا زیادہ وہ تجھ کو دے دیں گے آدھا یہ ہے وعدہ کیا ارادہ کوئی کام نہیں ہے زیادہ لے کے جانا آدھا آدھا ہو گا වැඩසටහන ශ්‍රවණය කරන මේ වෙලාවේ අපි මෙතනට කතා කරන්නත් ඔබට අවස්ථාව ලබා දෙන්න කැමතියි අපි. ඔබ කැමති ගීතයක් තියෙනවා නම් ඒ වගේම ඔබ වැඩසටහන පිළිබඳ දරන අදහස අපිට කතා කරලා කියන්න 066 22 83 600 066 22 603 601 නිෂ්පාදක මధుර සංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන ලිපිනයට ඔබට ලියන්නත් පිළිවන්. එසේනම් අපි ඊළඟ ගීතයට යමු 1975 වසරේ තිරගත වුණු කෙල් කෙල් මේ චිත්‍රපටයෙන් ගීතය උපුටා ගන්න. ඍෂි කපූර් සමග නීතු සිං ප්‍රධාන චරිත රංගපෑවා. නිෂ්පාදනය කළා ලේක්රාජ් බක්රි අධ්‍යක්ෂකවරයා රවි කන්දර් සංගීතවත් කළේ රාහුල් දේවබර්මන් ගීත රචකයා ගුල්සා ගීත ගායනා කරනවා ආශා භෝස්ලේ සහ කිෂෝර් කුමාර් ඍෂි කපූර් සහ නීතු සිං වෙනුවෙන් ගීතයකට 1994 වසරේ තිරගත වුණු 1942 love story චිත්‍රපටයෙන් මේ ගීතය උපුටාගන්නේ උදිත් නාරායන් තමයි ගීතය ගයන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ විදු විනෝද් ශා සංගීතවත් කළා රාහුල් දේවබර්මන් ගීපද රචකයා ජාවිද් අක්තාර් 1994 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා හොඳම නිළිය හොඳ චිත්‍රපටය සංගීතය සහ ගායකයා පදරචකයා ඇතුළුව ෆිල්ම්ෆෙයාර් සම්මාන 13ක් දිනාගත් චිත්‍රපටයක් වුණා මේ 1942 love story ඒ වගේම රාහුල් දේවබර්මන් විසින් මේ 1942 love story චිත්‍රපටයට පෙර ඔහු විසින් සංගීතය සම්පාදනය කරන ලද චිත්‍රපට එකිනෙක එකිනෙක කඩාගෙන වැටෙනකොට මේ චිත්‍රපටයට රාහුල් දේවබර්මන් හොඳම සංගීතයට හිමි සම්මානය ලබා ගන්නවා නමුත් ඒ වන විටදී රාහුල් දේවබර්මන් මෙලොව අත්හැර ගිහිල්ලා Thank you. நடக்க எல்லடை ගීත තමයි අපි මధుර සංජිතේ වැඩසටහන උපත් එක්ක රැඳලා ඉන්නේ. අපි තවත් ගීත තුනක්වත් රසවිඳින්න දවස් අපි කාලය වෙන් කරවා ගන්න බලාපොරොත්තු වෙන. අතරින් අපි යන්න කැමති ඇස් දෙකම රක්ෂණය කළ හින්දි සිනමාවේ ස්වරූපණීය විදිහට හඳුනා ගැනෙන නිම්මි සමගින් දේවානන්ද මගපාන සාස චිත්‍රපටයේ ගීතයකට 1951 වසරේ මේ චිත්‍රපටය තිරගත වන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන ජීපී සිප්පි අධ්‍යක්ෂකවරයා ෆාලි මිස්ත්‍රි සංගීතවත් කලා සචින් දේවගමන් ගීපද රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂන් මේ ගීතය ගායනා කරනවා නිම්මි වෙනුවෙන් සාසා චිත්‍රපටයේ ලතා මංගেশකර Thank you. මේ දුරකථන අංක දෙක කතා කරන්න පුළුවන් මේ වෙලාවේ 066 22 603 600 066 22 603 601 පැරණි හින්දි සිනමාව තුළ හිටි රුවැත්තියක් විදිහට ඒව අපිට හඳුනා ගන්නට පුළුවන්. තමන්ගේ සිනමා ජීවිතය තුළ රඟපාලා තියෙන චිත්‍රපට 6ක පමණයි. නමුත් ඒ හැම චිත්‍රපටයක්ම ආදායම් වාර්තා බිඳහෙළමින් කරගතුණු චිත්‍රපට නිසාම ඇය ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඇය තමයි 1931 වසරේ සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා උපත ලද කල්පනා කාතේක්. ඇය සමගින් දේවානන්ද මේ චිත්‍රපටයේ තංගන දායකත්වය ලබා දෙන්නේ. නව් දෝ ගායර් 9යි 2යි 11යි. මේ චිත්‍රපටයේ නම මේ 9 2යි 11යි කියන්නේ මේ චිත්‍රපටයේ දේවානන්ද විසින් පදවාගෙන එන ලොරි රථයේ අංකය චිත්‍රපටය නිෂ්පාදනය කරනවා දේව් ආනන්ද අධ්‍යක්ෂකවරයා විජය ආනන්ද සංගීතවත් කලා සචින් දේව්බර්මන් දීපද රචකයා මජ්රු සුල්තාන්පුරි ආශා බෝස්ලි සහ මොහම්මද් රෆි ගානා කරන්නේ ගීතය ප්‍රධාන චරිත දේව් ආනන්ද සහ කල්පනා කාර්තික් දෙන්නේ Thank you. میں کہاں جناب من کہا ಭಾರತ සිනමාවේ රංගනයට සහ නැටුමට හපන්කම් දක්වන්නේ රංගන ශිල්පිනියන්. හැබැයි ಭಾರತ සිනමාව තුළ සමහර රංගන ශිල්පීන් පවා හිටියා රංගුමට වගේම නැටුමටත් හපන්කම් දක්වපු 70 70 කියන දශකයන් තුළ හින්දි තිරේ හිටපු මේ රංගුමට සහ නැටුමට උපන් ආකර්ශනීය හැකියාවක් තිබුණු රංගන ශිල්පියෙකු විදිහට තමයි අපිට ඔහුව හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඔහු රඟපාපු චිත්‍රපට 222න් 116ක්ම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපට විදිහටයි වාර්තාවල සඳහන් වන්නේ. ඔහු තමයි ජිතේන්ද්‍ර. ජිතේන්ද්‍රයන් සමගින් ජයබහදුර රාගපාන මේ ගීතය අපි රස විඳින්නේ. පරිචය 1972 නිෂ්පාදනය කරන්නේ සුභාෂ් කපූර් අධ්‍යක්ෂකවරයා සහ ගීපද රචකයා ගුල්සාල් සංගීතවත් කලා රාහුල් දේවබර්මන් මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර් සමග භූපේන්ද්‍ර චිත්‍රපටයේ සංජීව් කුමාර් සහ ජයා බාදුරි වෙනුවෙන් මේ ලතා මංගেশකර් සහ භූපේන්ද්‍ර මේ ගීතය ගායනා කළා මෙතන අපිට පිළිවන්න අපේ වැඩසටහන ලියන්න ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තියෙනවා නම් මේ සියල්ල ලියන්න අප බොහොම ආදරෙන් ඒවා බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදක මధుරසංජලි රණකිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుරසංජලි රණකිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව.